අවසරයි ගෞරවනීය අපේ ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් අපේ දවසේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙළ ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු අපි මෑණියන් වහන්සේට මතක් කරමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපේ සතිವಾರේ පටන් ගන්න කියලා ඒත් එක්ක මම කැමැති මතක් කරන්න අපි හිට ප්‍රශ්න විචාරත්මක වැඩමුළුවෙන් පස්සේ අනිද්දා අපේ විසිර යන වෙලාවේදී ප්‍රශ්න තියාගන්න එපා. මොකද ඒක ගොඩාක් වෙලා යනවා මේ සතිವಾರය સમાપ્ત කරන්න. ඒ නිසා හෙට මේ ප්‍රශ්න විචාරත්මක වැඩ පිළිවෙලට අවසාන ප්‍රශ්න ඉදිරිපත් කරන විදිහට මම සභාවට මේ අවස්ථාවේ මතක් කරනවා. මයිකේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේගෙනොත් වැඩ සිටින ගෞරවනීය මහා සංඝරත්නයනොත් අවසරයි ගෞරවනීය මෙහෙණින් වහන්සේලා සියලු දෙනාගෙන්ම අවසරයි යොමු වී ඇති ලිඛිත ප්‍රශ්නවල පළවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්ස මම සක්මන් කරන විට සක්මන් කරන බව දකිමි පරයන්කේ අවස්ථාවේදී පරයන්කේ සිටින බව දකිමි හිත පිට ගියත් තප්පර කිහිපයක් ඇතුළත දැනගෙන සිතක් යයි මෙනෙහි කරත්ම නැවත කමටහනට හිත පැමිණේ. නමුත් පාරයන්කේ සිටින විට දැන් ඉක්මනින් නිදි කිරා වැටේ. අරමුණ දෙස වැඩි වේලා අවධානය යොමු කළ නොහැක. ස්වාමින්වහන්ස දවස පුරාම අවදිමත් භාවයෙන් භාවයෙන් සිටින්නට උත්සාහ කරමි. මොන දේ කළත් කරන කාර්ය දෙස පිටින් බලන්නාක් මෙන් අරමුණ වේ. විටක මනෝ විකාරයක් මෙන් හැඟුණද රාත්‍රියේ කාලයේ හා <clears throat> දවල් පැහැදිලි වෙනසක් දකිමි. දහවල් සක්මන් කරද්දීත් අනිකුත් දෑ කරද්දීත් ඉදිරියෙන් තැබූ කණ්ණාඩියක් මෙන්ද මේ කය පෙනේ රාත්‍රී කාලයේ අඳුරු වැටි ඇති තැන්වල විදුලි පන්දමින් ආලෝකමත් කරන ප්‍රදේශයේ පමණක් පැත්තෙන් සිට නිරීක්ෂණය කරන්නාක් මෙන් හැඟේ අනිකුත් කිසි දෙයක් නොපෙනේ. එපා වීමක් හිතට දැනෙන අතර එලෙස නිරීක්ෂණය කරද්දී හිත පිට නොයන තරම්ය. ප්‍රශ්නය ස්වාමින් වහන්සේ මේ කරන ක්‍රමය වෙනස් කළ යුතුයද? පැත්තෙන් නිරීක්ෂණය කරන්නාක් මෙන් හැඟෙන විටත් කකුල්වල යන්ත්‍රය කෙරෙහි අවධානය යොමු අවධානය යොමු කළ යුතුයද? අනුකම්පාවෙන් මේ අවස්ථාව කුමක් දැයි පැහැදිලි කරනු මැනවි. මේක පිළිබඳව සතිපට්ඨාන අටුවාවේදී මේ ප්‍රකාශ හරියට තේරුම් ගත්තා නම් අටුවාවේ අටුවාචාරින් වංශලා ලියලා තිනවා රිලවුන් බල්ලන් වුණත් යනකොට දාන බව දන්නවා. නැත් ඒක සතිපට්ඨානේ නෙවෙයි. ඉන්නකොට ඉන්න බව දන්නවා ඒක නෙවෙයි සතිපට්ඨාන. දැන් මේකෙදි දැනගන්න ඉන්නකොට යනව නෙවෙයි කියලා දන්නේ කොහොමද? යනකොට ඉන්නව නෙවෙයි දන්නේ කොහොම තමයි පරිච්ඡේද ඥානය කියන්නේ. ඒ නිසා මේකේ පළවෙනි වාක්‍ය දෙකේ ලියලා තියෙනවා මම යනකොට යන බව දන්නවා ඉන්නකොට ඉන්න බව දන්නවා කියලා. නමුත් ඒක බාර ගන්න එපා දැනීමක් කියලා. ඊට වැඩිය මේක මිරිකලා බලන්න ඕනේ. මේක හපලා කන්න ඕනේ. මේක වෙන් කරලා පතුරු ගහලා බලන්න. ඒක තමයි විතක්කේ කියලා කියන්නේ. විතක්කේ දැනගන්නව ඉන්නකොට මොකෙන්ද දන්නේ? දන්නවා කියලා කිව්වට වැටහිච්ච ආකාරයේ කියන්න විස්තර ලියන්නේ නැහැ කියන්නේ හිත කොහොමවත් කුසීතයි. ඒක අඩු ගානේ බලන්න සංසන්දනාත්මකව ඉඳගෙන ඉන්නකොට හිටගෙන වෙන බව දන්නේ කොහොමද? හිටගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නේ කොහොමද? මේක තමයි පරිච්ඡේද ඥාන කියන්නේ. ඒක නැති වුණොත් හිත අරමුණට ආවත් හිතේ මේ කුසීත ගති පහළ වෙන්න පුළුවන්. ඒකට මේ විතක්කය චෛතසිකය තමයි තීන මිද්දේට සාපේක්ෂව ඒකට ප්‍රතිනිධිය වශයෙන් පෙරලා දීලා තියෙන්නේ. නිවර්ණ පහට නිවර්ණ පහකින් ගත කරන ජීවිතයට ධානයක් ලැබෙනකොට ධානාංග පහක් හම්බ ඒ ධානාංග පහ මේ නිවර්ණ වලට විරුද්ධව ක්‍රියා කරනවා. ඒ නිසා විතක්කය තීන මිදියට විරුද්ධව ක්‍රියා කරනවා. විතක්කය කියන්නේ අරමුණ මෙනෙහි කරන්න ඕන. ඉන්න බව ඉන්න බව දැනගත්තයි කියවට මදි. මෙනෙහි කරලා ඒක හිටගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න නොවන බව දන්නේ කොහොමද? ආශ්වාස කරන එක ප්‍රශ්වාසය නෙමෙයි කියලා දන්නේ කොහොමද? ප්‍රශ්වාස කරන එක ආශ්වාසය නෙමෙයි කියලා දන්නේ කොහොමද? සද්දයක් ආවනම් මේක ආශ්වාස ප්‍රශ්වාස නෙමෙයි සද්ද කියලා දන්නේ කොහොමද? වේදනාව කියලා දන්නේ කොහොමද? ඒ එන හැම දෙයක්ම ලකුණක් පෙන්වනවනේ. හොල්මනක් කරනවනේ. ඒ ආපු බවට නිමිත්තක් දෙන අන්නේ නිමිත්ත සඳහනක්වත් නැහැ මේ ලියුමේ කිසිම තැනක. ඒක අදහත් කරන්නේ කුසීතයි. ඒ කියන්නේ විතක්කේ කියන චෛසිකය ක්‍රියාවත් කරලා නැහැ. එතකොට තීන මිද්දේට පොහොර වැටෙනවා. ඉතින් ඒ නිසා වෙනස් කරන්න එපා. ඔය කියන දේ හොඳයි. නමුත් මේ ලැබෙන ලැබෙන අරමුණ හොඳට ඕජාව මිරිකලා ගන්න ඕනේ. ඒකට කියන්නේ විතක්ක ਵਿਚාර යොදවන්නේ කියලා මෙනෙහි කරන්න කියලා එක තමයි සාමාන්‍යයෙන් කියන්නේ. ඒ නිසා මේකට මේ මේ ප්‍රශ්න ලියපෙන්නාට භාවනාවට එකතු කළ යුතු දේ මෙනෙහි කිරීම මෙනෙහි කරලා වැටහිච්ච දේ ලියන්න පටන් ගත්තාම නිජම තත්ත්වයයි ලොකු අවදිභාවයක් එයි. රත්ති දිවා සංඥා, දිවා රත්ති සංඥා එනවා එතකොට. දවල් කාලේ රාත්‍රී සංඥා වෙනවා, රාත්‍රී දවල් සංඥා වෙනවා. එතකොට Tamanට නිතරම අවදි ගතියක් තියෙනවා. තෙරුවන් සරණයි. අතිපූජනීය නායක ස්වාමින් වහන්සේ. පරියංකේ සතිය පිහිට වීමේදී එකම වේදනාව දෙස දිගින් දිගටම බලා සිටීමෙන් එපා වීමක් ඇති වුණා. මූලික අරමුණ සමග තවත් අරමුණු දැනුණා. එහිදී මුල් තැන දෙන්නේ කුමන අරමුණටදයි සිතට පැනයක් නැගුණා. හුරු පුරුදු අරමුණු මූලික අරමුණු නිසා එහි සිහිය පිහිටියා. නමුත් මූලික අරමුණ නිසාම දැනෙන ඊට සමගාමී සියුම් වේදනා බොහෝ වේලාවක් පැවිතියා. පැය භාගයකට පමණ පසු නොදෙනිනි. කය සැහැල්ලෝ අතර සතිය පිහිටියත් නින්දත් නොනින්දත් අතර බොහෝ වේලාවක් සිටිමි. පාළු බවක් කම්මැලි බවක් ඇතිවිය. පැය එකහමාරකට පමණකට පසු පරියංකයෙන් මිදෙනෙමි. නායක ස්වාමීන් වහන්ස අනුකම්පා කර උපදේශයක් දෙන මෙන් ඊතා ගෞරවයෙන් පාද නමස්කාර කර ඉල්ලා සිටිමි. නායක ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවා. මේක නැගිටව ගත්තොත් හොඳයි. කැමැතිද ලියුව එක නාත උසන්න. ප්‍රශ්න ලිපේකන කැමැතිද මේ හරස් ප්‍රශ්නයක් දෙයක් අහනවට උසාවි කූඩුවට නගින්න. එතකොට මම හිතන්නේ සභාවට ගොඩක් තොරතුරු ලබා ගන්න පුළුවන්. මට දැනගන්න ඕනේ මේ ඉස්ලාම සඳහන් කරලා තියෙන මේ වේදනාවයි එහෙම නැත්නම් අරමුණු නැති පාළු කම්මැලි ගතියයි මේ දෙකෙන් වඩා හොඳ කොයි එකද කියලා. වැඩි සතිය පිටින්නේ කොයි එකේද කියලා. ඒ තොරතුරු ඒකේ නෑ. ඒක නිසා උත්තර දෙන්න අමාරුයි. ඒ වගේම පළවෙනි වාක්‍යෙම තියෙන වේදනාව එක දිගට පවතින වේදනාවක්. කවදාවත් එහෙම කියලා જાති වේදනාවක් නැහැ. වේදනාව නිතරම වෙනස් වෙනවා. ඒකට හැප්පෙන්න ගියොත් එක දිගට ඉන්නා වගේ පේනවා. අත් වේදනාවේ කිසිසේත්ම චිත්තක්ෂණ දෙකක සමානතාවයක් නැහැ. ඒක රූපයටත් වැඩි ඉක්මනට වෙනස් වෙනවා. සාමාන්‍ය අභිධර්මයේ කියනවා, අටුවාවේ කියනවා රූප ධර්මයක් චිත්තක්ෂණ 17ක් ජීවත් වෙන අතර නාම ධර්මයේ ජීවත් වෙන එක චිත්තක්ෂණයයි කියන්නේ. ඒ නිකයි ඒක පෙන්වන්න මම ඉලක්කමට අවධානය යොමු කරන්න හදනව නෙවෙයි. ඒ නිසා ওই වේදනා, සංඥා, සංකාර කවමදාකවත් එක දේ දෙසරයක් පේන්නේ නැහැ. ඒ තරම් වෙනස් වෙනවොත් ඒක එක දිගට මට වේදනාව තිබුණයි කියලා කියන්නේ වේදනාව පිළිබඳ ද්වේෂය එක දිගට තිබිලා තියෙනවා. දෝසානුසය එක දිගට තිබිලා තියෙනවා. ඒ නිසා පේන්නේ වේදනාව එක දිගට තියෙනවා. ඉතින් ඒ දෝසානුසය තියෙන තාක්කල් මෙනෙහි කරත් මෙනෙහි කිරීම වේදනාව කරා යන්නේ නැහැ. මොකද Taman වේදනාව මෙනෙහි කරන්නේ ද්වේෂයෙන්. අරමුණක් විදියට නෙවෙයි. මධ්‍යස්ථ අරමුණක් විදියට නෙවෙයි. ඊට පස්සේ යා කියනවා ඉවර වෙනකොට මොනවත් නැති උනායි කියලා. එතකොටත් පාළුයි. ඒතර වැඩි සතිය පිටානේ මේ වේදනාව තියෙන වෙලාවෙදිද පාළුව තියෙන වෙලාවෙදිද කියලා ඒ යෝගාවචරගේ මතිය හෙලි කරගන්න තු අමාරු විස්තර කරන්න. ඒ නිසා ඒ තමන්ගේ කමඨහන් වාර්තාවට ඒ තොරතුරු මේ වේදනා පිළිබඳ ද්වේෂයෙන්ද කටයුතු කරලා තියෙන්නේ නැත්නම් අරමුණු නැතිකම පිළිබඳව අමනාපයෙන්ද ලියෙන්නේ කියන එක එහෙලි කරන්න ඕනේ සභාවේ එහෙම නැත්නම් ලිඛිත වේවන්නේ එතකොට නම් පුළුවන් ප්‍රශ්න සාකච්ඡාවට ගන්න. ඒකේ කවියකුත් ලියලා දෙන සයන්හන්ස මේ කියන්නේ ගෝචර භූමියෙන් ටිකකට මිදෙන්නට ගුරු සමිඳොන්ට ගුරු පඬුරක් පුදන්නට පුංචි මෑණිවරුණගේ සොරතට දෙන්න කවිපද ගොතන්නට මට අවසර දෙන්න මෑණියෝද මෑණියෝද කියන්නේ පොඩි මෑණියෝගේ සොරත පොඩි මෑණි කියලා කියවන්නේ කියලාද කියන්නේ එහෙම වෙන්නේ නැති සයින් පොඩි මෑණි කැමතිද කියවන්නේ වෙලා නැහැ ටට්ටක් ගාලා දැන් ලෑස්ති වෙන්න ඔය වගේ පැංගිරි මෙරි මේක ඉන්න බෑ. කියනකොට ආව කවිය කිව්වා ගින්ද ගත්තා. හරි. දෙන්න. අවසර වන්දනා කරපුවාම මේ පිම්පමුණ වෙන ඔක්කොම ටට්ටක් ගාලා කරලා දෙනවා. හැම රිට්‍රීට් එකකට වෙන්නත් වෙනවා දැන්. ගෝචර භූමියෙන් ටික ටික මිදෙන්නට ගුරු සමිඳුන්ට ගුරු පඬුරක් පුදන්නට පුංචි මෑණිවරුණගේ සුරත සුරතට දෙන්ට කවිපද ගොතන්නට මට අවසර දෙන්ට. විතර තියෙන්නේ. කවි ලෑස්තිද? හිට අනිද්දා ප්‍රශ්න බාර ගන්න මෑණියන් ගාව විතරයි බාර ගන්න. පළවෙනිදා ඒ නිසා එදාට ප්‍රශ්න එකක්වත් බාර ගන්නෑ මෑණිවරු මේ පොඩි උන් තුන් දෙනා පොඩි මෑණිවරු තුන් දෙනා මෑණි කියනත් බෑ අම්මා කියන පුංචි අම්මලා කියලා කියන්නේ. <laughs> මෑණිවරුන්ට විතරයි එදාට අවසර දෙන්නේ කාටවත් කතා කරන්න දෙන්නේ නෑ. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගරුණාහිමියනි පරියංක භාවනාව ආරම්භ කරන සෑම අවස්ථාවකම ආනපාන සතියෙන්ම ආරම්භය යුතුයද? පරියංකේ සිටිය හැකි උපරිම කාලය පැය භාගයකි. ඒ කාලය තුල කාය විඥාණයට කිසිවක් අරමුණු නොවේ. එහෙත් සතිය ඇති බව වැටහි. ඉදිරි ගමනට අවවාදයක් බලාපොරොත්තු වෙමි. මූලික උපදේශ පන්ති අහන්න මේ වැඩමුළුවක යනකොට කොහොමද තුන්වෙනි හතර දවසේ ආපහු මූලික උපදේශ පන්ති අවසර දෙන්න ඕනේ. එතකොට එහෙම නැත්නම් අර මනෝ විකාර දිගේ යනවා. මූලික උපදේශ පන්ති නැවත මේ ලියපෙකන අහන්න එක්ක අපේ ප්‍රතිපමයන් කියන්නේ නැත්නම් සුජිත් කියන්නේ. එතකොට තේරෙයි අපි පටන් ගත්ත දවසේ දීප උපදේශ සමතක වෙලා තමයි ඕ පටලවිල්ල වෙලා තියෙන්නේ. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. තෙරුවන් සරණයි වන්දනීය පූජනීය ගුරු හිමියනි පරියංක භාවනාවේදී මෙන්ම සක්මන් භාවනාවේදීද වරින් වර වෙනත් අරමුණු කරා සිත ගියද බොහෝ විට අරමුණෙහිම පිහිටවා ගත හැකිය කිසිදු මනෝචිත්‍රයක් මතු නොවේ සෑම විටම ආරම්භක ස්වභාවයේ දැනේ දින ගණන වැඩි වෙත්ම ඒත් වෙනසක් දැකිය හැකි විය එනම් ආරම්භයේදී අරමුණෙන් පිට ඈත සිත ගියද පසුදින වන විට අරමුණට ආසන්නේ වෙනත් වෙනත් දේවල් වෙත සිත යාම පමණි. ඒද හඳුනාගත හැකිය. ඉදිරි දියුණුව පතා උපදේශයක් පතමි. ඔබ වහන්සේට චිර ජීවනය වේවා. ඔය එතකොට මූල කර්මස්ථානයේ අනික් කර්මණු අතර වෙනසක් දකින්න එපා. මූල කර්මස්ථානේ හිටිය කියලා සතුටු වෙන්න හෝ ළඟ ළඟ ගොඩාක් දේවල් නලිය නලිය තිබුණා කියලා පශ්චාත්තාප වෙන්න එපා. අර දැකපු එකම පළල් විශ්යට යනවා. පුලුල් තිරයට යනවා. ගියාට පස්සේ ඔක්කොම පේනවා. හරියට පිටියට ගහලා තිබුණ ටෝච් එකක් ඈතින් ඈතට ගන්නකොට ලපේ ලොකු වෙනවා. ලොකු වෙනකොට අර මැද තියෙන සුදු තිරේ <clears throat> තිතේ පේනවත් පේන අතර අර උපචායාව කියලා කියන වටේ තියෙන කව පේන්න ගන්න. ඒක කරදරයක් නෑ. ඒව පිළිබඳව බාධාවක් නෙවෙයි භාවනාවේ දියුණු වෙනකොට ලොකු ශේස්ත්‍රයක යනවා මේකට තමයි মালටි ටාස්කින් කියන්නේ එක සැරේ වැඩ දෙක තුනක් වුණත් කරන්න පුළුවන් තරමට යනකම් මේක පුළුල් වෙනවා පළවෙනි බබා හම්බෙච්ච අම්මා ඒක ඉති ලොකුවට කියනවා දෙවෙනි බබා හම්බුණා කියලා පළවෙනි බබා වත්තර විහි කරන්නේ නෑනේ ඒ බබත් යන දෙවෙනි බබත් කරා ඊට පස්සේ තුන්වෙනි බබත් හම්බෙච්චා එන්නේ එන්නේ එන්නේ ඔන්න එතකොට අම්මා කියන නමට ගැළපෙන්න පටන් ගන්නවා ඒ වගේ භාවනා කරනකොට පුහුරුදු වෙනකොට මූල කර්මස්ථානේ අතිරේක කර්මස්ථාන නාම කර්මස්ථාන ඔක්කොම මේ ඒ අටුවචාන් වහන්සේ විස්තර කරනවා යථාපාකටං විපස්සනා පිනිවේසෝ පච්චා අනුපහට්ටන්තේනපි උපායේන උපට්ඨවෙත්තා සම්මසිතබ්බං කිය. ප්‍රකට දෙයින් පටන් ගන්න. පටන් ගන්න යනකොට ඒක පැතිරෙනකොට ඉසල අප්‍රකට විජි දෙත් ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඒ ටික හොයාගෙන අංග සම්පූර්ණ කරන්න පුළුවන් ඒ හුරු ආවට පස්සේ ඒ ඒ විශ්වාසය ආවට පස්සේ මුලින් කොහෙන් හරි සම්බන්ධ වෙන්න බලන සම්බන්ධ වෙලා පැතිරෙන්න යන එකයි ඒ පැතිරීම තමයි ඔය වෙන්නේ. ඒක වාසියට ගන්නවා මිසක් කරදරයකට ගන්න එපා. අවසරයි අතිපූජනීය ස්වාමින්වහන්ස මම පැරිණි යෝගියෙක් මේ සක්මන් භාවනාව සක්මන් භාවනාව පියවර 50ක් පමණ සතිමත්ව වම දකුණ අයුරින් සිත පිටට යෑමට නොදී සතිය දෙපාවල තබාගත හැක. නොයෙකුත් ශබ්දවලදී මුලදී සිතේ නුරුස්සනා බව ඇති වස් ස්වාමින් වහන්සේගේ කමඨහන් සුද්ධ කිරීමෙන් පසු ඒද සාමාන්‍ය දෙයක් බවට පත්වෙමින් පවතී. සිත සිත වරින් වර පිටට ගියත් අරමුණට නැවත ගතිමි. පෙර දින දාණය ගන්න යද්දී හා දාණය ගන්නා විට සතිමත්ව සිටියෙමි. පරයන්කය කාලයක සිට පරයන්කේ සිටීම ඉතා අපහසු වුවත් පෙර දින පැය 1යි කාලක් පරයන්කේ එකම අයුරින් මම මෙතන හිඳගෙන සිටිනවා යන සිහියෙන් සිටියෙමි. ඒද මගේ ප්‍රගතියකි ගෞරවනීය සාමින්වහන්ස මීට සුදුසු කමඨහනක් ලබා දෙනසේක්වා ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝාෂ පතන අතර මේ අත්භවයේදීම සතර අපායන් මිදේවා මේකට ඉතින් උත්තරේ කියලා තියෙන්නේ මේ පොට පාදාගත්තට පස්සේ ඔය දිගට කරගෙන යන්න ඕනේ. මුල අල්ලනකොට හරිම අමාරුයි. අල්ලගත්තට පස්සේ ආය ගලවලා හිටියොත් ආයෙත් නෙළුම් රෝගේ එනවා. අල්ලගත් එක දිගට ගෙනියන්න බැරිකම තමයි පෙරපින් නැතිකම කියලා කියන්නේ. නිසා හම්බ වෙන එක අල්ලගන්න එක ඒ අවුලව ගන්න එක ලේසි නෑ. අවුලව ගත්තට පස්සේ ඒක හේම යන්න අරින්න ඕනේ. එතකොට වැල යන පැත්තට පැත්ත ගහගෙන යන එකයි තියෙන්නේ. එච්ච මේ වගේ පුංචි කරුණක් සාර්ථකත්වයක් ලැබිච්චාම අපිට එතන එතන චිත්ත ශක්තිය අධිෂ්ඨාන ශක්තිය වැඩෙනවා. වැඩෙනවා පස්සේ අර චිත්ත ශක්තිය අධිෂ්ඨාන ශක්තිය ක්‍රමසහ විදි තහ හරිගියේ මතකේ සුවඳ මතකයත් එක්ක ඒකම කරන්න. ඒකම කරනකොට කරනකොට අපි ළඟ නොතිබිච්ච දක්ෂතා නොතිබිච්ච හැකියාවල් නොතිබිච්ච ක්‍රමසහ විදි බුද්ධම විදියට මේකට යාවෙන්න පටන් ගන්නවා. ඒක නිසා මේ අවස්ථාව තමයි භාවනා විචිත්‍රම අවස්ථාව. මේකට කරන්න තියෙන එකම දේ ඒ දේම ඒ කාලසටහනම ඒ දිනචරියාවම දිගට පවත්වාගෙන යන්න කරන්න තියෙන උපරිම කැප කරන්න. කැප කළා දිගට පවත්වනකොට උන තමයි තේරෙයි. ඒ ගත්ත ගැම්ම දිගට පවත්වනවා කියන එක අමතර සූරකමක් ඒකට ਸਰවඥාන්සේ දේශනා කරන්නේ උත්හාන සම්පදා ආරක්ෂක සම්පදා කියලා. උපයන්න ඕනේ ඊට පස්සේ උපේපුදේ රකින්න ඕනේ. අද ලෝකයේ තියෙන උපයන්න දන්නවා එක්කෙකුටවත් තේින්නේ රකින්නේ. කෑදරකමේ පෙරේතකමේ කෙලවරක් නැහැ. උපේන දේට වැඩි විනාශ කරනවා. ජීවත් වෙන්නේ කල්බදුවල. ඒක බෑ තාතනේ. උපයන්න ඕන උපයෝගදී අරසා කරන්න. ආරක්ක සම්පදාවෙන් තමයි මිනිහා නොමිනිහා පෙන්නේ. ඒ නිසා භාවනාදී යම් වෙලාවක අනුග්‍රහයක් ලැබුණා නම් චිත්ත ශක්තියක් ලැබුණා නම් අදිෂ්ඨානයක් ලැබුණා නම් ඒකම නැවත නැවත කිරීමට කියනවා සතතබ්භ්‍යාසය. සාතච්ඡකාරී කියන වචනේ සඳහන් කරලා තියෙනවා. ඒක තමයි මේකට දෙන්න තියෙන උත්තරේ. අතිපෝజ్‍ය සාමින්වහන්ස සක්මන සක්මන තුල සතිය පවත්වාගෙන ටික වේලාවක් සක්මන් කරන විට අවට ශබ්දාදී අරමුණු වලින් සිත මිදී ඊතා විවේකී මනසකින් සක්මන සිදුවේ ටික වේලාවක් තුලදී කයෙන් සිත වෙන්වී සක්මන් මළුව මත පාවෙන ගතියක් දැනේ හරියට පාද දෙක රෙදි මසන මැෂින් එකක මාරුවෙන් මාරුවට পাය මාරු වෙන වාසේ දැනේ. ඊතා සීරුවෙන් විවේකීව මේ සිදුවේ. හැරෙන විටද සිත විවේකීව තිබේ. සක්මන් කරන විට මිරිඟුවක් මෙන් සක්මන් පතේ දිස්වේ. මුහුණේ මාංශ පේශින් ඊතාසියුම්ව වේගයෙන් නලියන ගතියක් දැනේ. මුහුණ පුරාම ඊතාසියුම් කම්පන චංචල ගතිද මතුවේ. මේ තවදුරටත් දියුණු කරගෙන යෑමට උපදේශයක් බලාපොරොත්තු වෙමි. කරුණාවෙන් පහදා දෙන්න. පින්වත් නායක හිමිපාණෙනි ඔබ වහන්සේ නිවන් දකිත්වා. ඕනේ බබෙක් නිදාගෙන ඉන්නකොට බලන්න හොඳට නිින්ද ගියාම හැම මස් පිඩුවක්ම නටනවා. මූණ hina වෙනවා වගේ පේනවා, අඬනවා වගේ පේනවා. ඒතර කියනවා මේ ගිය ආත්මේ අම්මා දැකපුවාම hina වෙනවලු. එහෙම නැත්නම් මොනවා හරි දැකපුවාම අඬනවා කියලා මේ අම්මා මේ ආත්මේ අම්මා ඉතින් කතන්දර වදනවා. පොඩි එකව මොනවක්වත් දන්නේ නැහැ. විවේක වුණාට පස්සේ මස් පිඩි ඔක්කොම අභ්‍යංගනයක් කරනවා. ඒ කියන්නේ සම්පූර්ණ මසාජයක් කරනවා. අපි මොකෙකට හරි ආවේගගත වෙච්ච ගමන් ඒ ඔක්කොම හිර වෙනවා. කිසිම ව්‍යායාම මොකක්වත් නැහැ. ඊට පස්සේ ඉතින් දියරෙද්ද මිරිකුවා වගේ චර චර චර චර ගන්න පටන් ගන්නවා. ඒ භාවනාදී වෙන්නේ අර පොඩි දරුවෙක් වගේ ඒ විශේෂයෙන්ම මේ ඇඟිලි තුඩු, නියසිල, කන් පෙති, ඇස්කෙවෙනි කට දෙපැත්ත මූණේ පුදුම විදිහට එව්වා එව්වා විසින්ම මසාජ් කරන්න පටන් ගන්නවා. ඒක නිකන් සවුනා බාත් එකක් වගේ. ඒ හොඳට මේ වගේ පරියන්කයකට ගියාට පස්සේ ඇඟ මුළු ඇඟම මේ ව්‍යායාම කරා වගේ නැත්නම් සම්බාහනය කරා වගේ. ඉතින් ඒ ටික නොදීනේ අපි මේ කඹරන්නේ. කයකට එහෙම විවේකයක් නොදී අමුඩි දිහන් නැතුව කඹරනවා. ආරයට නිසාට මෙයාට නිසාට අනාගතේ බල්ලා අරක බල්ලා මේක බල්ලා අන්තිමට මැරෙන්න ගියාම මේ ගොම්මාල්ලෙක් වගේ කරත් බැඳපු එහෙම නැත්නම් මැටි පාගපු ගොම්මාල්ලෙක් වගේ ඔය අපි සලකපු එකෙක් එකෙක් හැරලා බලන්නේ බලන්න බෑ මොන බලන්නේ අපි දාන්නකොට නම් අමුඩි ලියන්නේ හම්බ කරන්නේ මේ අරයාගේ උදව්වට මෙයාගේ උදව්වට හම්බ කරනවා ඔය එකෙක්ගෙන් පවණක් තලන තරම් කවුරක්වත් නැහැ ඒක දිහා Tamange වැඩි මේ විවේකයේ කයට දෙනවනම් කයෙන් පුරුම සහයෝගයක් හම්බ වෙනවා ලෙඩ රෝග නැති ගතිය කර්මන්නේ ගතිය ඒ වගේම අවදි ගතිය කයින් හම්බෙන දේ. ඒ නිසා කයත් ඇත්තටම භාවනා ප්‍රයෝජන ලබනවා. ඒ ප්‍රයෝජන ලබන එක නමුත් මේ ලියන එක නා ලියන්නේ මේක ප්‍රයෝජනයක් විදිහට සලකලාද? ඇබැග්ගයක් විදිහට සලකලාද? අරියාදුවක් විදිහට සලකලාද කියලා කියෙන්නේ නැහැ. ඉතින් මේ කතා මම කරන කතාවේ මේක ප්‍රයෝජනයක් මේක ප්‍රමෝදයක් මේක භාවනාවේ ඵලයක් සාමාන්‍ය ඵලයක් කියලා දන්නවනම් මගෙන් අහන්න ඕනේ මොනවද කරන්න ඕනේ කියලා. ඒක දිනුනකරනද මොකද්ද කරන්න ඕන කියලා තමන්ගේ ඇඟෙන් අහන්න ඕනේ. මගෙන් අහනට වඩා ඇඟෙන් අහන්න තියෙන්නේ. ඉතින් අපි ඒක තියෙද්දි තමයි මේ විශේෂ පිටරට විශේෂඥෝ ගෙන්නන්න හදන්නේ මෙහෙට. මේ මම තමන්ගේ ඇඟෙන් අහන්න ඕනක වෙනුවට අල්ලපු ගෙදරින් අහනවා. එහෙම නැත්නම් සයිකියාට්‍රික් කෙනෙක්ගෙන් අහනවා නැත්නම් දොස්තර කෙනෙක්ගෙන් අහන නැත්නම් පවුල් සංවිධාන පිළිබඳ විශේෂඥයෙක්ගෙන් අහන නැත්නම් ආදායම් බදු නිදා විශේෂඥයෝ ගෙන්න ගන්නවා. අර තමන්ගේ කය අඳුරන්නේ නැති නිසා. නිසා මගේ උපදේශේ නම් මගේ විග්‍රහය නම් මේක තමයි අපි කළ යුත්තේ. ඒකෝට කය සම්පූර්ණ සහයෝගය දෙනවා. ඒ නිසා මේක ඇඟෙන් අහලා බොඩි නොලෙජ් එකෙන් අහලා මේක තව වැඩෙන තාලට කරන්න වැඩි වැඩියෙන් ඒක ප්‍රමෝද කරන්න කියන එකයි කියන්නේ. තෙරුවන් සරණයි අතිපෝజ్య ලොකු සාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. ඊයේ සවස සක්මනේ සතිමත් වී පරියංකේ වෙත පැමිණ මෙතන ඉඳගෙන ඉන්නවායි කයට සිතට ගතටද ටික වේලාවකින් සිත පිට ගිහින් සැලසුම් සඳයි. නැවත බුදුරජාණන් වහන්සේට নমස්කාර කර තුනුනුවන් සමා කරගෙන ආචාර්යන් වහන්සේලාට වන්දනා කර සමහවාරගෙන නැවත මූල කර්මස්ථානයේ සිත පිහිටා බලා සිටීමි. ඊතා සැහැල්ලුවෙන් කය කෙලින් තබාගෙන සිටියද පසුව <clears throat> කය පුරා තදවීමක් සිරවීමක් බැඳ තබා ඇටසැකිල්ලක් බැඳ තබන ඇටසැකිල්ලක් මෙන් මගේ පාලනයෙන් තොරව ක්‍රියාත්මක වෙන බවක් දැනිනි. පිම්බීම හැකිලිම මුලදී දැනුණාට පසුව නොදෙනී ගියා. එය සෙවීමට නොගිය අතර තද වී ඇති ශරීර කූඩුව දෙස බලා සිටියා. එක එක වෙලාවට කය සකස් කිරීමක් කෙරවීමක් දැනුණා. දෙපා සිට බෙල්ල දක්වා දැනීම ඇතිද නොවිය. සතිය හොඳින් පැවිතිනි. නාස්පුඩු ක්‍රියා නොකරන සේදෙනිනි. සීනුව නාන්ද වෙනවා ඇසින. සිහින් සිතින් ටිකෙන් ටික කයේ දැනීම ඇතිවිය. ගෞරවනීය සාමින්වහන්ස මීට පෙර භාවනා කිරීම භාවනා කිරීම කළද මෙවැනි අත්දැකීම් ඇති නොවිනි. ඔබ වහන්සේ පෙන්වා දුන් සතිමත් බව නිසා සතිය පිහිටා පරියංකයේදී මූල කර්මාස්ථානයේ දෙස බලා හිඳීමෙන් දැනුණු දැනීම් ඉදිරිපත් කෙරෙමි. ගෞරවනීය ස්වාමින්වහන්ස මාහට මේ පිළිබඳ උපදෙස් ලබා දෙන ලෙස নমස්කාර පූර්වක අනුකම්පාවෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඔය විදියට කයට හිත යොදලා කිසිම චේතනාවක් ඇති කරන්නේ නැතුව කායි දේශ බලන්න හිටියොත් මේ එක එක ධාතුන් ඇවිල්ලා මේ වේදිකාවේ එක එක රංගන පාල යනවා. පඨවි ධාතුව ආවම තද ගතිය, මෙලෙක් ගතිය පේනවා. ගුරුසු ගතිය, ශියුම් ගතිය පේනවා. රාලු ගතිය, සුමුදු ගතිය පේනවා. ආපෝ ධාතුව ආවම අල්ලලා බන්ධනා වගේ ආබන්ධන ගතිය පේන නැත්නම් වැగిරෙන ගතිය පේනවා. තේජෝ ධාතුව ආපම මුනුසුම සිසිලස පේනවා. වායෝ ධාතුව ආවම කම්පන චංචල පේනවා. එතකොට පේනවා Tamanට මේ ශාරීරියේ හතර මහ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය එනකොට මේ කතා කරන්නේ අසවල් කෙනායි කියලා ධාතුන්ගේ භාෂාව දන්නවනම් යෝගාවචරයට තේරෙනවා දැන් ඇඟ නිකුත් කරන සංඥාව දාන්න. ආපෝ ධාතු ආවම වැగిරෙන ගතිය මතුවෙනවා. ඉතින් යෝගාවචරයේ භාෂාව දැනගන්න ඕන. ආපෝ ධාතු ආවා මම ආපෝ ධාතු ආවා කියලා කියන්නේ නැහැ. වැగిරෙන ගතිය පිටු කරන ගතිය එනවා. යෝගාවචරයේ නොවේ නම් ඉතින් අපි මේවට බේත් කරා. වාපි කිපෙත් වාපි සෙම් කිපෙනවා කියලා. ඕවට තමයි බේත් කරන්නේ. ඒක දන්නව නම් තේරෙනවා මේ පිටත වායෝ ධාතු අතුලත වායෝ ධාතු දෙකම වායෝ ධාතු. මුද්‍රජනන්සේ රාහුල පුංචි ස්වාමීන් වහන්සේට කියනවා අජ්ජත් පඩවි ධාතු බහිද්ධහ පඩවි ධාතු පඩවි ධාතු රේවේසා. රාහුල මේ ඇතුලේ තියෙන පඩවි ධාතුවත් වගේ තද වෙනවා, ඇකිලෙනවා. පිට තියෙන පඩවි ධාතුවත් ඇකිලෙනවා. දෙකම පඩවි ධාතු. ආපෝ ධාතු ආපුවම පිට තිබුණත් ඇතුළත තිබුණත් ආබන්ධන ගතිය සහ වැగిරෙන ගතිය තියෙනවා. ඉතින් අපි කොටසකට මගේ කියා ගන්නවා කොටසකට නෙවෙයි කියා ගන්නවා. දුක එන හරියක් එන්නේ මගේ කියාගත්ත කොටසේ විතරයි. බාහිරේ තියෙන පටවි ධාතු ආපෝ ධාතු ඔය කෝලමමයි. ඔය නාඩගම හැබැයි ඒක අපි පටව ගන්නෑ මගේ කියා ගන්නෑ යම් සීමාවක තියලා මම හෝ අපේ කියාගත්තනම් යම් පටවි කොටාසයකට ඒ ප්‍රමාණයට දුක විඳිනවා. යම් ප්‍රමාණයකට අපි ගන්න මුළු ලෝකෙම පටවි ධාතු බාර ගන්න එක නා වෙනුවට ලංකාවේ පටවි ධාතු විතරක් බාර ගන්න කෙනෙක් හිටියොත් එයා ලංකාවේ දුක් ටික මගේ දුක් ටික කියා ගන්නවා. ලංකාවේ දුක් ටික අමතක කරලා අරණ්‍යයකට ගියයි කියන්නකෝ. අරණ්‍යයට ගියාට පස්සේ අරණ්‍ය මගේ කියාගත්තනම් අරණ්‍යයට අදාළ දුක් ටික මගේ කියාගෙන විඳවනවා. අරණ්‍යයේ ඉන්න ගමන් කයට හිතේ දුවනම් ගන්න පුළුවන් උනොත් සතියෙන් දැන් දන්නවා දුකක් තියෙනවා තියෙන කයට සම්බන්ධ ටික විතරයි. එතකොට දන්නවා මේ කයේ දුක සම්පූර්ණ විදින තාකල් ලෝකයක් දුක්, ලංකාවක් දුක්, ගමක් දුක්, අරණ්‍යයක් දුක් නෑ කයේ. ඊට පස්සේ තමයි උඩුකයට විතරක් ගත්තයි කිය. එතකොට උඩුකයෙන් දුක් දෙනවා. ඒ දුක් දන්නා තාක්කල් දන්නවා ලෝකයක් දුක් මට නෑ. ලංකාවක් දුක් මට නෑ. ගමක් දුක් නෑ. අරණ්‍යයක් දුක් නෑ. කයක් දුක් නෑ. උඩුකය විතරයි. ඊට පස්සේ නාසිකාග්‍රයට ගත්තයි කියන්නේ. ඒකට අර ඔක්කොම වෙනුවට නාසිකාග්‍රයේ දුක විතරයි තියෙන්නේ. අන්නේ විදිහට බුදුරජාණන්සේ සඳහන් කරනවා විශාල විශාල දුක් පුංචි පුංචි දුකකින් ප්‍රතිස්ථාපනය කරන්න දන්නේ නැත්නම් භාවනා කරලා වැඩක් නැහැ. ඒ ටික කරගන්න ඉස්සලා ඉඳගත්ත ගමන් ඒ ටික කරගන්න කයට සීමා කරගන්න උඩුකයට සීමා කරන්න ආනාපානෝ පිම්බි මැකිනුම සීමා කරන්න අන්න එතකොට තේරෙනවා ඊට පස්සේ ඒක ඇතුලේ ඔය හතර දෙනා නතරනවා පට වියාපෝ තේජෝ. ඒකෙත් බුදුන් සඳහන් කරනවා පඨවි නටන වෙලාවට අනිත් තුන් දෙනා නිදහස්. නිෂ්කලංකයි. ආපෝ ධාතු නටනට අනිත් තුන් දෙනා නිෂ්කලංකයි. ඒක නිසා ඒකෙත් අඟ උස්සන එකන විතරක් අන්ධහැර වාන එකන විතරක් අරගෙන භාවනා කරන්න. එතකොට මුළු කය කියන එකෙමුත් ඒ වෙලාවට දඟට ධාතුව එහෙම නැත්නම් ධාතු ලක්ෂණ වැටෙනකොට යෝගාවචර දන්නවා මගේ හිත දැන් හරියටම තියෙන්නේ පිඩු කරන ගතියේ අකුලන ගතියේ ඉතින් මෙව තේරෙන්නේ අල්ලපු ගෙදර මිනිස්සයාගේ මල ගෙදරට ගියාම ඒ මේ අනුගේ තීන කිරන මිනිස්සෙක් නේ ඒකට ඉතින් තමන්ගේ ඇඟේ වපේන්නේ නැහැ නේ ඉතින් ඒ නිසා බුදුසසුන කියනවා මේ මල ගෙවල් වල යනකොට උඹේ මල ගෙදරට ඵලයන් ඊට පොඩක් බලපන් මේ මිනිහ මොනවද වෙන්නේ කියලා ආහන එදාට තේරුම් ගනි හැබැයි මම දන්නවා පැහැදිලිවම ඒකට බය නිසා තමයි අල්ලපු ගෙදර මල් ගෙදර යන්නේ. මේ Tamange ඇති වෙන අස්පනා පිට පේන දෙයට පුදුමාකාර බයක් තියෙනවා. ඒ නිසා අරයාගේ දුක, මෙයාගේ දුක, ඊයේ වෙච්ච ඒවා, හෙට වෙන්න තියෙනවා වල්වට අරන් කරදර කර කර ඉන්නවා මිස මේ අස්පනා පිට වෙන දේ දකින්න බෑ මේ ලියුමෙත් තියෙන එහෙම එකක්. නමුත් ඒක භාවනා ප්‍රතිඵලයක් කියලා ගන්න ප්‍රතිපදාවේ දියුණුවක් කියලා ගන්න කෙලෙස් අඩුවීමේ මාර්ගයක් කියලා අරගෙන මේක මීටත් වැඩිය සාදරව විස්තර කරන්න පටන් අරගත්තොත් එතන එතන ප්‍රමෝදයක් පහළ වෙනවා. ඒක නිසා මේක දිගට පවත්වනකොට ඒක වෙනවා. නමුත් මේක ප්‍රමෝදයෙන් සාදරව කරනවා නම් මේ ශාසනය බොහෝම බලවත් වෙනවා. බබලන්න පටන් අර ගන්නවා. ඒක සඳහා අවශ්‍ය කරලා තියෙන තමන්ගෙන් භාවනාවට තමන් ගරු කරන්න ඕනේ. ගෞරවනීය ස්වාමින් වහන්ස දුක් වේදනාවක් පැමිණෙන විට එය අනිත්‍යයි කියා මෙනෙහි කළ යුතුයද වේදනයි කියා මෙනෙහි කළ යුතුයද නැතිනම් මේ දෙස බලා සතිය පිහිට විය යුතුයද උපදේශයක් ලබා දෙන්න. ඇත්තට මෙහෙම ඒ තුනෙන් එකක්වත් අපිට කර කර ඉන්න වෙලාවක් හම්බ වෙන්නේ නැහැ. ඒ තුනෙන් එකක් මොකක් හරි සිද්ධ වෙනවා දඩස් ගාලා වේදනාව වෙනවත් එක්කම එක්ක දුකක් එක්ක වේදනාවක් එක්ක මේ සත්‍යමත් පිහිටන ගතියක් තියෙනවා අපිට මේ අර්ග කරනද මේක කරනද කියලා ඇත්තටම එහෙම බලබලා ඉන්න මේ ප්‍රස්තාවක් දෙන්නේ නැහැ ඒ ලෝකේ ස්වභාවය. නමුත් දුක් වේදනාව අනිත්‍යයි කියලා දුක් මෙනෙහි කරන්නේ द्वේෂයෙන් කියලා එක නම් මං කියනවා. දුකක් එනකොට ඒකට අනිච්චං කියලා කියන්නේ නැද්දකින් ඔබ තන්න දොමකින් කියන එක තමයි. ඉතින් ඕක කිව්වහට දුක තරහ වෙනවා. එතකොට ඒ කවදා දුක්ඛ ආර්ය සත්‍යයට යන්න හම්බ වෙන්නේ නැහැ. දුක ගෙටෙට එනකොටම නැද්දකින් නවතන්න දුමකින් කිව්වා මොකද වෙන්නේ? ඒ නිසා එනදී එන හැටියට මෙනෙහි කරනවා මිසක්කා වෙන අල්ලපු ගෙදෙන ලීලා එනකොට කමලා කියලා කිව්වට කමලා එනකොට චම්පා කිව්වාම චම්පා එනකොට බානුමති කිව්වොත් බානුමති එනකොට නායනා කිව්වොත් නායනකට සඳලේකා කිව්වොත් ඉතින් වැඩි කචල්නේ ලීලට ලීලා කියන්නේ චම්පට චම්පා කියන්නේ වේදනාවක් කරනවා වේදනාව කියන්නේ මේ අනිච්ච දුක්ඛ අනත්තම් කියන්නේම සාමාන්‍ය බෞද්ධ අනිච්ච දුක්ඛ අනත්තම් කියන්නේම නොදකින් ඔබතන් නොදොමිකින්ක තමයි. ඒ द्वේෂමයි. ඉතින් කඩේ හිතන නෑනේ මේ අනිච්ච දුක්ඛ අවබෝධච්චාම නිවනට මේ කන ගාව තියෙන්නේ ඉක්මනට අනිච්ච දුක්ඛ අනත්තම් යන්න කියලා. නමුත් දන්නේ ද්වේෂයක් වැඩ කරන්නේ කියලා. ඒ නිසා වේදනාවල් વિશેයි අනිවාර්යයෙන්ම අපි පූර්ව තත්ත්වගත වෙලා තියෙන්නේ. ඒක ආපුවම වේදනාව වේදනාව වශයෙන් මෙනෙහි කරනවනම් වඩා මධ්‍යස්ථයි. සත්‍යමත් වෙලා බලහන් ඉන්නවා නම් ඊටත් වැඩිය හොඳයි. මම නැවතත් කියනවා මේක අපිට තෝරන්න වෙලාවක් ඉන්නේ. වෙච්චි දේ මොකද්ද කියලා කියනවනම් ඒ අනුව කේතයි කේල් ගහ ගන්න දෙන්නේ පොල් ගහ ගන්න දෙන්නේ කියලා. ගෞරවනීය ස්වාමින් වහන්ස ඊයේ දින උඩමාළුවේ සක්මන් කරන විට කන්දක් උඩ විහාරයක් තිබෙනවා දුටුවා. එයට යාමට පඩිපෙලක් තිබුණා. එම මම එය දිගේ ඇවිදගෙන ගියා. දෙපස මල් පෙරේ තිබුණා. මම විහාරය තුලට ගොස් වන්දනා කිරීමට සූදානම් වෙද්දීම පහනක්පත් වුණා. අද දින වැලිමලුවේ පරයන්ක භාවනාව කළා. ඒ විටද නොයෙක් සිදුවීන් මැවි පෙනුණා. මහලු මිනිසුක හැරමිටියකින් ඇවිද ගියා. අවට බෙහෙත් බඩු වර්ග විසිරී තිබුණා. සුදු වැඳගත් කාන්තාවකට හිස ගැල්ලුම් දමනවා දුටුවා ස්වාමින් වහන්ස මම තරමක් වයෝවෘද්ධ කාන්තාවක් වෙමි මට මේ දකින දේවල් ගැන තරමක් බියක්ද ඇතිවේ මා කුමක් කළ යුතුදයි පහදා දෙන්න ඔබ වහන්සේට නිර්වාණය අවබෝධ වේවා මටත් නිකන් බයයි බයයි වගේ ෂුවර් වයසට ගියාට පස්සේ වෙන කරන්න දෙයක් නැහැ දම්බිලාගෙන් අහන්නකො අන්තිමෙච්චාම කියන ෂැකුණු ෂන්සාරේ ගියාගෙන ඉන්නවා ඉන්නකම් පෙන්කෙලිනවා පෙන්කල වයසට ගියාට පස්සේ ඕන්න පේනවා අරක පේනවා මේක පේනවා මේ සතිය කියන්නේ Taman ඉන්නේ ඉරියව්වේ හිත පවත්තන එක ඒ විනෝඩ මේ මල් මාල හදාගෙන කඳුනග කරන විහාර හදාගෙන චෛත්‍ය හදාගෙන මේවා බලනකොට මම හොඳ කතාවක් කියන්න තේරෙයිද බන්දන් ලොකු පොල්ලත් අත්තේ වල මේ මහත්තයට ඕන වුණාලු ඒ පොල්ලත්තේ හොරු ගෙනියනකොට මුරකාරයෙක් තියෙනවා ඉතින් ඉඳලා හිටලා මහත්තයා යනවලු මුරකාරය බලන්න ඉතින් දවසක් මහත්තයා හිතපු නැති වෙලාවක පාන්දර ගියාලු. යන්න මේ මනසට දඩබඩ ගාලා නැගිටලා ඉලකවලු සර්. අද නම් මේ ගමන් යන්න එපා. මං හීනයක් දැක්ක සර් ඇක්සිඩන්ට් වෙනවා කියලා. <coughs> ඒතර සර් දැනගත්තලු මීයා ගම් බුදියාගෙන ඉඳලා තියෙන්නේ. ඒ වෙලාවේ රසායන අස් කරා. මේ මේ පොචර් ඉන්නෝනේ බුදියාගෙන නෙවෙයිනේ බුදියාගෙන මේ සර්ට ඇක්සිඩන්ට් වෙනවා දකින්න තරමට මේක ගොරව ගොරව බුදිච්චන මේක වොචර් කෙනෙක් නෙවෙයිනේ රසයන් අස්කාර තිබුණ වූයිතු එහෙම නෙමෙයි සර් ගැන හීනෙන් දැකලා මොනවට කියපු නිසා ප්‍රොමෝෂන් එකක් හම්බෙයි කියලා. මේ භාවනා කරන පුළුවන් තරම් වර්තමාන හිත පවත්තන්න ගියාම හිත අපි නන්නත්තර දේවල් වල ගිනිනවා. ගිනිච්චහම බයයි තමයි වෙන මොනව කරන්නේ. ඒක තමයි බය වීසු දේ. මටත් බයයි මේ 6 වෙනි දවසෙත් භාවනා කරනකොට මෙහෙමනම් කමට අහන කොහොම පිහිටයිද කියන බයක් මටත් එනවා. කරුණාකල මූලික උපදේශ ටික අහන්න. උපදේශ ටික අහලාගෙන මේ කතන්දර ටික ගොතන එක තමයි ප්‍රපංච කරන එක තමයි සංඥානුසය කියන්නේ. එතකොට කෙලෝරක් නැති කෙලෙස්. ඒ ඔක්කොම තියේදී මම මේ ඉන්නේ සක්මනේ මම මේ පොළොවේ පයේ වදින බව මට පැයකට එක සැරයක් විනාඩියකට එක සැරයක් බලන්න පුළුවන්ද කියලා ඒක විතරක් ලිව්වනම් ඔන්න බය දුරුවන් කරගන්න පුළුවන්. බය දුරුවන් විතරක් නෙවෙයි තිරියම් කරන්න පුළුවන්. ඒක මම සාතික වෙනවා. ওই වයස මං අඩු කරලා දෙන්න. වෙන දේ වෙන විදිහට ලියන්න පුළුවන් නම් ওই වයස පිළිබඳ කිසි ප්‍රශ්නයක් වෙන්නේ වයස බනපතල ප්‍රශ්නයක් වෙනවා. සරුංගල්ලරින්ඩයි, තොරන් ගහණ්ඩයි, කතන්දර ගොතණ්ඩයි, ඒ කතන්දර වලට පෑම් පාවිච්චි කරන්නයි කොළ පාවිච්චි කරන්නයි කාලේ පාවිච්චි කරන්නයි ගියොත් නම් බය වුණා වෙන ඇර වෙන කරන්න දෙයක් නැහැ. ඒ නිසා ඊටදී බොහොම සරල දේ තමයි Taman ඒ වෙලාවේ ඉල්ලන දේ නැත්නම් මගේ සතිය පිටන්න ඕන දේ කොච්චර කඩ කඩ විවිහාරකම නැති කොච්චර චිත්තක්ෂණ ගන්න පස්සේ පුළුවන් වුණාද මෙතන ඉල මම කොහොමද දන්නේ දැන් මම හක්මන් කරන බව කියන එක විස්තර කෙරුවනම් මම කියනවා තව දවස් දෙක තුනක් තියෙන උත්සාහයක් කරලා බලන්න එතකොට ওই බය ගක් අඩු කරගන්න පුළුවන්. තෙරුවන් සරණයි අතිපෝజ్య ලොකු ස්වාමින් වහන්ස. අද උදේ පාන්දර සක්මණෙන් සතිමත් වී භාවනා ගුරුවර භාවනාගාරයට පැමිණ සක්මන් කෙරුවෙමි. සක්මන් තීරුව සංචාරයක් යන විට දැනුනේ මා සක්මන් නොකරන බවත් මා ඉදිරිය ඉදිරියට ඇදී යන බවත්ය. පාදයේ තබන තැන තදවන බව දැනුනි. මෙසේ සක්මන් කර පරයන්කය සකස් කර වාඩි උනේමි. බුදුරජාණන් වහන්සේට ජීවිතේ පූජා කර මූල කර්මස්ථානයේ සතිය පිහිටවාගෙන පිම්බීම හැකිලිම දෙස බලා සිටියා හොඳින් දැනුණා. ස්වාමීන් වහන්ස විස්තර කිරීමට නොතේරෙයි. එක එක පිම්බීමක් මලක් පිපෙනවා මෙන් සිදු වෙනවා. ඒ එක්කම තවත් පිම්බීම් රාශියක් ඒ පසුපස මල් පිපෙන මෙන් සැහැල්ලුවෙන් සිදුවුනි. හැකිලීමද ඒ අයරින් සිදුවිනි. මීට පෙර කවදාවත් නොදුටු දර්ශනයකි. ඒ දැනීම දෙස බොහෝ වේලා බලා සිටියෙමි. බාහිරව දැනුණු කටහඬක දැනීමක් නිසා සිත පිට ගියද පශ්චාත් නොවි නැවත නැවත බලා සිටියෙමි. මේ සිදුවීම් සිදුවෙන අතර පා සිට හිස දක්වා ටිකෙන් ටික නොදෙනස් තත්ත්වයට පත්ති ශරීරයේ ඇදෙන ආකාරයක් දෙනුනි ශරීරයේ පසුපසට අදිනවා දෙපැත්තට අදිනවා වගේ දෙනුනි හුස්ම තද වුණා තරමක් වගේ නතර වුණා වගේ දැනුණා මුළු කයම ගල් පිළිමයක් තබා ඇති ආකාරයක් දැනුණා ගල් පිළිමයක් වගේ දැනුණු වේදනාවක් සැහැල්ලුවක් තිබුණේ නැහැ කය වශයෙන් නොව පිළිමයක් වශයෙන් යයි සිතට දැනුනේ. ඒ දෙස බොහෝ වේලා බලා සිටියා. සතිය හොඳින් තිබුණි. පැය කය සෙලවීමට නොහැකිය. ඒ මේ අත පාවෙමින් තිබූ කය පිළිමේකි. උදේ දාණයට සීනුව නාද වෙනවා ඇසුනි. ඒ හඬට පෙර වෙනත් දෙයකට සිත පිට ගියේ නැත. නමුත් සීනුව නාද වීමක් ඇසුනි. ළඟ සිටි කෙනෙකුගේ කෙඳිරිය විටින් විට ඇසිනි. ඒ ඒ පිට ගිය සතිය වහා කයේ තබා ගත්ෙමි. ඇස් ඇරීමට කය සෙලවීමට නොහැකිය. මොහොතක් සිහිපත් කෙරෙමි. මා දැනගත් දේ අනිත්‍යයි අනිත්‍යයි කියා මෙනෙහි කෙරෙමි. මේ සියල්ල අනිත්‍ය වෙන බව වටහා ගත්ෙමි. මුළු කයේම වේදනාවක් නොතිබිනි. ඇවිදීමට අපහසු භාවයක් නොතිබිනි. ගල් පිළිමයක් සිටි නිසා ගල් පිළිමයක්ව සිටි නිසා දෝ මන්දා දෙහස බිමට බර වී තිබිනි වටපිට බැලීමට සිත් පහළ වූයේ නැහැ අසංවර මනස තැන්පත් වී තිබුණා දාණය ගන්නා විටද දාණයගෙන ආපසු ඇවිත් වේලාවක් ගතවන තුරුම පාරයන්කේ සිටි විදිහට කය ටික වේලාවක් තිබුණා ගෞරවනීය ස්වාමින්වහන්ස අනුකම්පාවෙන් මාහට උපදේශයක් ලබා දෙනසේක්වා සතිමත් බව හඳුනා හඳුන්වා දී මේ භවෙන් දීවත් සංසාරයෙන් ගොඩ එන්න මඟ පාදන ඔබ වහන්සේ සුඛපටිපදාවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා නිදුක් වේවා නිරෝගී වේවා කරන ශාසනික පුණ්‍යක්‍රියා කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා මෙලවට බිහි කළ දෙමාපියන්ටද මේ කුසලයේ හේතු වේවා නිවන් සුවයෙන් සැනසේවා මේක ඇත්තටම අභග්යක් කරදරයක් නෙවෙයි මේ වගේ දෙවෙනි සැරේකටත් වුණා නම් යම් හේකින් විදිහට හොඳ විනීත කීකරු ශීලාචාර හික්මිච්ච මනසක් ආවනම් නැත්නම් සතුටුමත් මනසක් ඊට පස්සේ කෑම කාලා එනකන් ওই සතිය ටිකෙන් ටික ගිලින හැටි බලන්න. ඒක හරිම අමාරුයි. සතිය වඩනකොට හරි සතුටක් ඇති වෙනවා. නමුත් මේ ක්‍රියාකාරකම් කරනකොට මේ වඩාගත් සතිය මේ තුනී වැල්ලක් අතර ගත්තාම ඇඟිලි අසරින් වැක්කෙල්ල යනවා වගේ සතිය වැగిරෙන හැටි තියෙනවා. අඩු වෙන හැටි තියෙනවා. කවුරු හරි දකින්නකොට, අහනකොට, කටයුතු කරනකොට ඒක හරිම විචිත්‍රයි. හැබැයි පශ්චාත්තාවයක් වගේ පේන. ඒ නිසා වඩාගත් සතිය මේ කැඩෙන හැටි බැලුවොත් ලාභයක් තියෙනවා. ගිලීම අඩු වෙන්න පටන් ගන්නවා. එක්ක සැරේ වැටෙන්නේ නැහැ. ඒ නිසා ඉරියව්ව මාරු කරාට අරමුණු මාරු කරාට සතිය දුර්වල වීමක් වුණාට කැඩලා යන්නේ නැහැ කියලා ඒ හදාගත්ත සතිය ගෙවෙන හැටි. ඒක නිකන් වැලිමන්ලක් පිටියක ඉල්ලලා බහල ඉල්ලලා වැලිමලට පයින් ගහුවොත් වැලිමල එහාට පැන පද්දනවනේ පද්දපොට පස්සේ කොට හිලක් ඇන්නොත් වැලි වැක්කරෙන පටන් ගන්නවා වැලි වැක්කරන විදිහට අර එහාට මෙහාට පැද්දෙන හැටියට වැලි වලින් ඉරි ඇඳිනවා. ඒ වගේ තමයි තේරෙනවා වැලි වැක්කරන වගේ ඇති වෙච්ච සතිය ක්‍රමයෙන් ඉරියව් හරහා වෙනස් වෙන හැටි බලන්න. එතකොට අපි මේ වඩාගත් සතිය මෙහෙමනම් වඩ සතිය වඩපු නැති මිනිස්සුයෙකුට මේක නොසලකා ඉන්න මිනිස්සුයෙකුට කොහොම හිතක් මොන වගේ දෙයක් වේද කියලා තේරෙනවා. මේ අසතියෙන් ගත කරන ජීවිතේ විතර තමන්ට තමන් හානි කර ගන්න තැනක් නැත්තේ. මෙතන තියෙන අසතියමත් නෙවෙයි මෙතන තියෙන අර තිබුණු සතිය දුර්වල වෙලා යන හැටි, ගෙවිලා යන හැටි, ක්ෂය වෙලා යන හැටි, වැය වෙලා යන හැටි. ඒක දිහා බැලුවොත් ලැබෙන ලාභය තමයි ওই වැය වීම, ක්ෂය වීම අඩු වෙන්න පටන් ගන්න. ලොකු මේ හික්මීමක් එන්න පටන් ගන්නවා කරන වැඩවලට. ඒ නිසා ඉස්සරහට වුණොත් නැගිටින්න ඕනයි කියලා කලබල වෙන්න එපා. සතිය ගිලිහී යන හැටි බලන්න සතිමත් වෙන්න ඒක 아무තු සතියක්. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන හා පරියංක භාවනාවලදී දෛනික කටයුතු වල යෙදෙන අතරතුරදීත් අනුසේ ධර්ම ඔසවන හැටි ඔබ වහන්සේගේ ධර්ම දේශනාවලියෙන් මනාව අවබෝධ කරගතිමි. දෙක ඊයේ ඔබ වහන්සේගේ ධර්ම දේශනාවෙන් එදිනදා කටයුතු කරන විට මතුවන එවැනි අනුසය ධර්ම ඉවත් කර ගැනීමට ඉරියව්වට සිත පිහිටවීමට ඔබ වහන්සේ දුන් උපදෙස් මා ඊයේත් අදත් අත්හදා බැලුවෙමි. කල්යාණ මිත්‍රයන් වහන්ස මා ඒ අනුව අසීමිත අස්වැසිල්ලක් ලබන බව নমස්කාර පූර්වක සඳහන් කරමි. තුන ඔබ වහන්සේගේ විවිධ ධර්ම දේශනා හා උපදෙස් වලින් මා ලැබූ පන්නරය අනුසාරයෙන් කෙලෙස් සිටිවිලි බැහැර කිරීමට මා පහත සඳහන් උපක්‍රම භාවිතා කරමින් සිටිමි. 1. කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය විශ්වාස කිරීම තුළ ඉන්ද්‍රිය අරමුණු වල නොඇලී නොගැටී සිටීම. 2. අරමුණක් හමුවීමක් සමග ඇතිවන මනාප අමනාප බැලීම. 3. කෙලෙස් සිතිවිලිවල මුල මැද අග වශයෙන් බැලීම. 4. සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ සංඛාරා අනාත්තා වශයෙන් බැලීම. පහ මනසේ රාග දේශ ආදී සිතිවිලි ඇතිව නැතිව යන හැටි බාහිර නිරීක්ෂණයකු ලෙස බලා සිටීම. එසේත් නැත්නම් මනස ඒ කෙරෙහි දක්වන ප්‍රතිචාරය බලා සිටීම. 6 සෑම සංසිද්ධියකදීම එම සමසිත පැවැත්වීම 7 ගෞරවනීය ස්වාමින් වහන්සේ මට ගැටලුවක් පවති එනම් මෙවැනි අනුසය ධර්මයන් මතු විට ඉරියව්වට වහාසිත යොමු කිරීම තුළ එම ක්ලේශය යටපත් වී ගෙවා දැමීමට අවස්ථාවක් නොලැබේද යන්නයි. මේ විචිකිච්ඡා අනුසය හිස එසවීමක්ද මෙම ගැටලුව निराකරණය කර දෙනසේක්වා ඔබ වහන්සේට ඔබ වහන්සේගේ සම්්‍යක් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා. ඔය මෙහෙම කාරණාව දැනගත්තට පස්සේ උපක්‍රම හයක් හතක් නෙවෙයි ලක්ෂයක් තියෙනවා. කරන්න ඕනේ මේකයි කියලා දන්නවනම් අත්තිකේයි උපඤ්ඤාතෝ මග්ගෝ කියලා කලියුත්තේ දේ දන්නවනම් ක්‍රම තියෙනවා. ඒක තමයි යෝගාශ්‍රම සංස්ථාවේ සලකුණ්ඩ පණ්ඩිත ශාංශය දාලා තියෙන්නේ අත්තිකේහි උපඤ්ඤාතෝ මග්ගෝ අර්ථය දන්නවනේ. ඒකට යන්න පාරවල ඕන තරම් තියෙනවා. දැන් අපි බලලා තියෙන්නේ මේ රිවර්ස් ගියර් එකනේ දාලා තියෙන්නේ. ඉතින් පා ගන්න පා ගන්න පස්සට යනවා. ඒ නිසා ගියර් එක දාගන්න ඉස්සරහට. එතකොට තියෙනවා පහක් නෙවෙයි 60ක් තියෙයි. කෙසේ නමුත් මේ අවසාන අහන ප්‍රශ්නය මෙතෙක් ලියපු ඔක්කොම අනිත් පැත්ත හරවන. ඒ නිසා හත්වෙනිය කියවන බට ආයතන ගෞරවනීය ස්වාමින් වහන්ස මට ගැටලුවක් පවතී එනම් මෙවැනි අනුසේ ධර්මයන් මතුව විට ඉරියව්වට වහා සිත යොමු කිරීම තුළ එම ක්ලේශය යටපත් වී ගෙවා දැමීමට අවස්ථාවක් නොලැබේද යන්නයි මේ විචිකිච්ඡා අනුසේ හිස එසවීමක්ද ගොනු වෙලත් නැහැ ප්‍රශ්නේ ඇත්තටම කුලින් විස්තර කරන්න උදාදක ඔක්කොම කිරි කලයක් වගේ නේද ඒකට ගොම කඳුලක් දැම්මා වගේ තමයි ප්‍රශ්නේ මම මේ නිග්‍රහ කරන්න කියනව නෙවෙයි. මෙන්න මෙහෙම උත්තරයක් දෙන්න පුළුවන්. අනුසය කියලා කියන්නේ පර්ණ සංඥා දිගේ කතන්දර ගොතන එකනේ. කායට හිත ගත්ත ගමන් කතන්දර දෙවිල නතර යනවනේ. ඒ කොම කතාදීදී වර්තමානට හිත ගන්නවනේ. ඒක නිසා වැවීමක් වෙන්නේ නැහනේ. ඒ නිසා සංඥානුසයට කතන්දර ගොතන්න වැල්වට අරන් කියන්න. මොකුත් නැතුව කායට හිත ගන්න. ඉතින් ඒක තේරුම් කරා නම් තේරුම් ගත්තා නම් මොනම මොහතකවත් මේ කය අපිව අතාරින්නේ නැහනේ. කය කොයි වෙලාවෙත් තියෙන නිසා ওই කතන්දර කොට කොට ඉන්නව වෙනුවට ඉන්න ඉරියවට හිත ගන්න. විච්ච කතන්දර වලට පව සමා කරන්න. ඒක නිසා මේ manussත්ත්ව ප්‍රතිලාභය අපි ලැබුවේ ක්ෂණ සම්පත්තිය ලබන්න. ක්ෂණ සම්පත්තිය කියලා කියන්නේ මම දැන් මෙතන ඉන්න බව දැනගන්නේ. ඒතර කතන්දර ගෙතෙන්නේ නැහෙනි. ප්‍රපංච කරන්නේ නැහෙනි. වාග් බහුල්‍යයක් නැහෙනි. අතිශෝක්තියක් නැහෙනි. වැල්වටාරක් නැහෙනි. හිස් සම්පප්පලාප නැහෙනි. ඒ නිසා සම්පප්පලාපව කඩන්න තියෙන ක්‍රමය තමයි ඒක. ඉතින් ඒකෙන් අනුශේ ධර්ම හතම දුරුවන් වෙලා යන බව මේ සරුවචනanse මදුපිණ්ඩික සූත්‍රයේ සඳහන් කරන්නේ. ඉතින් මුල් කොටසේ ලියලා තියෙන විදිහට දිගට ආර්ය පරිශ්‍රණය කරගෙන යන්න. එතකොට තමයි තමන්ගේ හත් වෙනි ප්‍රශ්නට උත්තරේ භාවනාවෙන්ම ලැබෙයි නොබෝ කලකින්. පින්වත් ගරු ස්වාමින් වහන්ස පරියංක භාවනාවේ සිටින විට ශරීරයේ යම් යම් වෙනස් වීම් සිදු වේ. හිස ඉදිරියට පහත් හා ඒ මේ අත කය පහත් ලෙස මෙසේ සිදුවන්නේ විදර්ශනා කර්මස්ථානවලදී පමණක්ද සමත කර්මස්ථාන තුල කය ඍජුව පවතීද මේ කරුණාවෙන් පහදා දෙන්න මොකක් හරි ප්‍රශ්නයක් නැහැ සමත උනත් කමන්නේ විපස්සනා උනත් කමන්නේ ගෙදෙට්ට කියලා බත් කාලා බුදිනවට වැඩිය හොඳයිනේ අයිසා නිකන් හම්බෙන ගොනාගේ අං බලන්න යන්න එපා මොකා උනත් බලන්න සතිය තියනවා සමත වේවා විදර්ශනා වේවා. ඒතර කාම ලෝකේ නෙවෙයිනේ. ඒ නිසා මේ දෙකෙන් කොයි එක ගියත් කමන්නේ සතියට මේ දේවල් තේරෙයි. මේ සමත භාවනාවට යොමු වෙච්ච සතියක්ද මයි ළඟ තියෙන්නේ. විපස්සනා භාවනාවට යොමු වෙච්ච සතියක්ද කියන එක එnde ඉස්සෙල්ලා මූලික සතිය ගොඩනගා ගන්න. ගොඩනගා ගත්තට පස්සේ කොණ්ඩේ තියෙනවනම් අපිට දෑතට බැඳ හැකියි. කොණ්ඩේ නැතුව තට්ටේ දීදී කොන්න මොස්තර දාලාත් කියලා නැටි උගන්නන්න බෑනේ. නිසා ওই තව සතිය ටිකක් වැඩෙන්න අරින්න වැඩනකොට ඕක විසඳෙයි. අනිත් එක විසඳෙනකොට ලොකු සාන්තියක් එනවා. විචිකිච්ඡා නැතුව යනවා. ගරුතර හාමුදුරන් වහන්ස අපන්නක ප්‍රතිපදාව හා තාදි ගුණය යනු එකම දෙයන්න පහදා දෙන්න. සමානකමුත් තියෙනවා. මේ අපන්නක ප්‍රතිපදාව තරුණ අවස්ථාව තාදි ගුණය කියන බොහෝ මෝරච්ච අවස්ථාවක්. මේ තාදි ගුණයට පාර කැපෙන්නේ අවිරුද්ධ වූ අපන්නක ප්‍රතිපදාවෙන් තමයි. ගෞරවනීය නායක ස්වාමින් වහන්ස කාන්තා පාසලක 6 7 ශ්‍රේණිවල දැරියන් වයස අවුරුදු 11 12 සඳහා සතිපාසලේ වැඩසටහනක් පැවැත්වීම සඳහා ඔබ වහන්සේ වැඩමවා ගත හැකිද? පවසන්නේ නම් උපකාරයක් ලෙස සැලකමි. සාමාන්‍ය පාසල්වල වැඩ එකටවත් සංඝයා වහන්සේලා වඩින්නෙම නෑ. මොකද අපි කියන්නේ අනාගමික වැඩ පිළිලක් විදිහට ඒ නිසා සංඝයා වහන්සේ නමක් ගිය ගමන් ඒක ආගමික ස්වරූපයට යනවා අනිත් එකේ පාසල් වලට යන පුරුදු කරලා තියෙන පුහුණු කරුවන් කියනවා එක පාසලක විතරක් ඔබ වහන්සේ ගියොත් ඔක්කොමලා ඉල්ලනවා ඒ නිසා අපේ ඉල්ලීමක් තියෙනවා අපේ වැඩ පිළිවෙල යන්න මේක තන්නේ කර ගිහි වැඩ පිළිවෙලක් යන්නේ ඒ අපි යන්නෙත් නැහැ කොහොමඩක්වත් ලිඛිතව අපිට අවසරයක් වෙනකන් ඒ මේ බලධාරීන් විසින් ලොකු සර් හරි කවුරු හරි ඊට පස්සේ අපි මේ ජාතික මට්ටමේ තියෙන සංවිධානයට කියලා සුදුස්සෙක් සුදුසු වෙලාවක වෙනවා. ඉතින් ඒක නිසා මේක ඊටාම වටිනා සහයෝගයක්. නමුත් අපි අර ජාතික මට්ටමේ යනකොට මේ කෙනෙක් ආගමකට බඳවා ගන්න හදනවා නැත්නම් මේ එක එක දේවල් කරන්න හදනවා කියන චෝදනා නොවන විදියටයි ජාතික මට්ටමේ හදලා තියෙන්නේ. ඒ නිසා කවුරු හරි කරනවා නම් ඒ කෙනා ඒ සත්‍යපාසල පොතේම ලියලා තියෙන ක්‍රමික ඇවැදුම් පත්‍රයක් අරගෙන ඉල්ලීමක් කරලා ලොකු රස්සම් කරලා අපිට එවන්න ඕන. එහෙම නැත්නම් අපිට පොඩි ළමයෙකුට ගිහිල්ලා කතා කරන්න හෝ පොඩි ළමයෙක්ගේ මත විමසන්න සදාචාරාත්මක අයිතියක් නැහැ. ඒක ඊට පස්සේ වෙන ආගමික අය අපිට චෝදනා කරන්න පුළුවන්. අපි කිව්වොත් එimhe අපේ ඉස්කෝලේට අපේ ළමයි යන බෞද්ධ ඉස්කෝලේට කතෝලික පාද කෙනෙක් ඇවිල්ලා කතාවක් දීලා ගියයි කිව්වොත් ඒ සදාචාර විරෝධී. අපි ඉස්කෝලේ ඉන්න කාලේ පෙරදින විශ්වවිද්‍යාලයෙන් ආපු එක්කෙනෙක් ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව කතාවක් කරලා ගියා. ලොකුසටත් බලපෑම් කරලා. ඒතර බොහොම දරුණුවට තිබුණ වෙලාවක ඒ අසාධාරණයි. කවුරු හරි හදාගත්ත සමිතියකට මේ අපි කඩාන වැදලා ගිහිල්ලා කතාවක් කරන්නේ කරන්න බෑ. එහෙන් ආරාධනා කරොත් පුළුවන්. ඒත් ඒ නිසා මේකෙදී අපි ගොඩාක් සදාචාර සම්පන්න වෙන්න ඕනේ. මේක ජාතික මට්ටමේ යන්නේ මම උත්සාහ කරනවා ජාත්‍යන්තර මට්ටමට ගෙනියන්න. ඒ නිසා කිසි කෙනෙකුට ඇඟිලි ගහන්න බැරි මේ රටේ පවතින සාධාරණ නීතියත් එක්ක යන ගමනක් වෙන්න ඕනේ. විශේෂයෙන්ම ওই දැසේ පොඩි ළමයෙක් කියලා කියන්නේ මලක් අත ගන්නවා වගේ. ඒක දඬු අඬුවෙන් අල්ලන්න බෑ. ඉතින් ඒකට දෙමාපියන්ගේ ගුරුවරුන්ගේ මේ කැමැත්ත අත්‍යවශ්‍යයි. හැබැයි අමාරුම දේත් ඒකයි. පොඩි ළමයට දෙන්න පණිවිඩය හරිම ලේසියි. ගුරුවරු තන්නේ කර මේකට විරුද්ධයි. නමුත් අපි කියනවා පොඩු ගුරුන්ගේ කැමැත්ත නැත්නම් අපි එන්නෙම නැහැ කියලා. දහම් පාසල් වල ළමයින්ට දෙන්න හරිම ලේසි. පන්තලේ හැමදෙරෝ තන්නේ කර විරුද්ධයි. අපි මේ වැඩ පිළිවෙලට දැනට බාධා කරලා තියෙන හරියක් කරලා තියෙන සිංගල් බෞද්ධය විතරයි. වෙන කිසිම ආගමකින් බාධා කරලා නැහැ. නමුත් අපි ওই කට්ටිය කවදා හරි ඇවිල්ලා ක්‍රමික ඉල්ලීමක් කරනකම් කරබනිනව අඳගොළු බීරි වගේ. ඔය ජාතික වශයෙන් කියන අපි ළඟ වැඩපිළිවෙලක් තියෙනවා කරුණාකර මෙන්න මේ විදිහට ඉන්න කියලා. ඒ නිසා ඒ හැඟීමක් තියෙන අය ඒ අදාළ අය අර ක්‍රමයේ හරහා අපිට චෝදනා නොවන ක්‍රමයේ හරහා එන්න නම්ව ගන්නයි මම මේ කතා කරන්නේ. මේ ඉදිරිපත් කරන අය මන් දෝත්සහය කරන්න නෙමෙයි. ඒක ක්‍රමයක් තියෙනවා. අපි යන්නේ මේ මල් වගේ පුංචි ළමයෙක් සෙල්ලම් කරන්න මේ කටයුතු කරන්නයි කිසිසේත්ම වක් කරන්න යන්න බපවන්න යන්න එපා. එහෙන් එන ආරාධනාව එන විදිහට තමයි කරන්නේ. ඒත් පුද්ගලික වශයෙන් මම යන්නේ නැහැ කියලා මට ප්‍රසිද්ධිය කියන්න පුළුවන්. අවසරයි ගුරු හිමියනි බනින්නට නම් එපා. බනින්නේ නැහැ. අපේ ගුරු හිමියන් ඔබේ කරුණා ගුණය මුසු වදනින් මේ පොඩි මෙහෙණිවරු කරනා විටදී සොරතල් අප ඉදිරියේ මට සිතෙනවා ඔබ හිමිපාමුල රැඳේ එන්නට රාහුල කුමරු මෙන් සමහව ලැබේවා ප්‍රපංච කලාට ගියා මැරිලා ලබන අවුරුද්දේ ලබන ආත්මෙන්ද පොඩි එකෙක් වගේ. ඒ බුරුම පණ්ඩිස්වාංශය ආපුවාම ගමනක් ගිහිල්ලා ආපුවාම ඒ කුලමේ පුතා මෙච්චර විතර ඇති. මනස ඇත්තටම සායඩෝගේ බන වයසකේ ආණ්ඩ වගේ පැවිදිලා ඉඳලා පඬිතු විභාගේ පාස් කරලා බැඳලා. පොඩි කොල්ලෙක් කෙනා මොනම ගාණක්වත් නැහැ. ඔක්කොමලා බලන් ඉඳලා කියලා මෙතනින් වාඩි උගේ උඩු ළම අත් දෙකක් තියාණේ. පුදුමාකාර හුරතලයක් තියෙන. කිසි කෙනෙක් එකේ සායඩෝ කිසිම ගනුදෙනුවක් නැහැ. අර පොඩි කිසිම බයකුත් නැහැ. කෙලින්ම ගිහිල්ලා ඔක්කොම කටයුතු කරනවා. ඉතින් අපිට හිතනවා කොච්චර පින් කරලාද මේ මොකද මේ දෙමාපිය දෙන්නම පන්සලෙම වැඩ කරන්නේ මේ කවුද ගෝපක නැත්තම් දායක සභාවේ ඒ පොඩි ළමයාට පොඩි ළමයාත් එක්ක තියෙන අමතර හුරතලේ ඒ ළමයා කිසිම බයක් නැහැ. ඒ ගිලිම ඇතුළට ගිහිල්ලා. ඉතින් හිතෙනවා ඒ වෙනකොට මැරිලා ගිහිල්ලා ආයි ගාවත් මැරි කමන්නේ. පොඩි එකෙක් වෙන්න නැත්තම් නංගියේ මල්ලියේ මට දෙන්න මගේ පුංචි කාලේ අපි එක නාස්ති කරගත්තා කක්ක කරගත්තා අනුන්ගේ පොඩි කෙනෙකුගේ ජීවිතවල තැඟිලි ගහලා පවුත් කරගත්තා. අනේ මට දෙන්න මගේ පුංචි කාලේ. අවසාන ප්‍රශ්නය මේ කවි පන්තියක් තියෙන සවිනහංශ ඒක ඉදිරිපත් කරන්න ඉදිරිපත් කරන්න අවස්ථාවක් දෙන්න කියලා තිනවා ගෞරවනීය සාමින්හංශ මෙම දින ගණනාවේදී සිදෝ මානසික වෙනස කවි කරන්නට අවසරයි සිතේ උපන් ප්‍රසාදය නිසාම මෙසේ ලියමි මේ ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා දෙන සේක්වා මෑණියෝ කියයි දැන් නැපොඩි මෑණියෝ පොඩි මෑණියෝ ඈ පොඩි බෑනේ. එහෙම කියලා නෑ හැබැයි. මම බැරි මොකද කියන්නේ? කියනවාද? පොඩි බෑනේ කියනවාද? යසුන් නිවන්නට නිස්සරණට ආවා ගුරුහිමි ධම්ම ජීවයෙන් ආයසරයක් කියව කවන්නේ කෙලසුන් නිවන්නට නිස්සරණට ආවා ගුරු හිමි ධම්ම ජීවයෙන් නිසි මහා මග කීවා හුස්මක් පියවරක් කරමුණ කරවුවා වෙන වෙනතක ගියත් සිත අරමුණ වෙත ආවා දොරටුපාලයා සිහියයි සිත්ම දුරේ රාදෝ සතුරන්ට ඉඩන ඒ අතරේ ඔහු සිටින මැදුරත් ඇත්නම් කවරේ බියන බියවනු සලි සලිතත්නු හිත හිතරහුණු ආයසරක් කියන ආයසරක ඒතර දිනන ලය ගාන්න එනවා පදේ බියවනු සලි සලි සලිත සලිත වනු හිත රහුණු රහුණු මගේ මිතුරේ. කියවෙන්නේ නැහැ අපබ්‍රංශ කියන්නේ. අවිවේකයේ දාණය දුරු කරන්නට සිතක පහන් බව මතු කර නිවෙන්නට නොවටිනා කිසිත් පසුපස නොයන්නට හැම දේ කරමි හැම විට සිහියෙන්ම සිට හැම සත හැම හැම සත හටම සිහියම පිහි ටක් වේවා දුක්ගිනි නිවි සත සිත සුවපත් සේවා නිස්සරණය බොහෝ කල්ලොව වැජබේවා පැතුයි පැතුයම් පැතුයම් බෝධියෙන් ගුරු හිමි බුදු වේවා. එමනේ ඉතින්. ඈ? ගුරු හිමි සනසේවා. ආයෙසරක් කියන්නේ හරිනේ හරිනේ මුලේ ඉඳලා මුලේ සම්පූර්ණ දැන් ලතාවට ලහයට කියන්න ඕනේ. දැන් ආයෙ වරද්දන්න බෑ. මුලක ඉඳලම කියන්නේ. එතකොට හරිනවා. කෙලෙසුන් නිවන්නට නිස්සරණට ආවා ගුරු හිමි ධම්ම ජීවය ධම්ම ජීවයන් නිසි මග කීවා හුස්මක් පියවරක් අරමුණ කරවුවා වෙනතක ගියත් සිත අරමුණ වෙත ආවා දොරටු පාලයා සිහියා සිහියයි සිත් මැදුරේ රාදෝ සතුරන්ට ඉඩන ඒ අතරේ ඔහු සිටිනා මැදුරක් ඇත්නම් කවරේ බියවනු සලිත වුණු හිනහනු මගේ මිතුරේ අවිවේකයේ දාණය දුරු කරන්නට සිත දාණය 10 10 අවිවේකයේ 10 අවිවේකයේ 10 දුරු කරන්නට සිතක පහන් බව මතු කර නිවන්නට නොවටිනා කිසිත් පසුපස නොයන්නට හැම හැමදේ කරමි හැම විට සිහියෙන්ම සිට හැම සතහටම සිහියම පිහිටක් වේවා දුක්ගිනි නිවි සත සිත සුවපත් වේවා නිස්සරණය බොහෝ කල් ලොව වැජබේවා පැතුයම් බෝධියකින් ගුරු හිමි සැනසේවා අනික් පැනියට දෙමුද කෙලස් නිවන්නට නිස්සරණට ආවා ගුරු හිමි ධම්ම ජීව ජීවයන් ගුරු හිමි ධම්ම ජීවයන් නිසි මඟ කීවා උස්මත් පියවරක් කරමුණ කරවූවා වෙනතක ගියත් චිත අරමුණ වෙත ආවා දොරටු පාලයා සිහියයි සිත් මැදුරේ රාදෝ සතුරන්ට ඉඩ නෑ අතරේ ඔහු පිටි ඔහු සිටිනා මැදුරත් ඇත් නම් කවරේ බියවනු සලිතවනු හිනෑනු මගේ මිතුරේ අවිවේකය දාය දුරු කරන්නට සිතක පතන් සිතක පතන් බව පහන් බව පහන් බව මතු කර නිවෙන්නට නොවටිනා කිසිත් පසුපස නොයන්නට හැමදේ කරමි හැම විට සිහියෙන්ම සිට හැම සතහටම සියම පිහිටන් පිහිටක් වේවා දුක්ගිනි නිවී සතසිත සතසිත සුවපත් වේවා නිස්සරණය බෝ කල්ලොව වැජඹේවා පැතුයම් බෝධියෙන් ගුරු හිමිසනසේවා මුල් පැණි කියනවාද? දැන් දැන් අල්ලලා ගියතයි වැරදි ඔක්කොම ආව කවුනානේ. කෙලසොන් නිවන්නට නිස්සරණයට ආවා ගුරු හිමි ධම්ම ජීවයන් නිසිමඟ කීවා උස්මක් පියවරක් කරමුණ කරවුවා වෙනතක් ගියත් සිත අරමුණ වෙත ආවා දොරටු පාලක යා සිහියයි පින් සිත් මෙදුරේ රාදෝ සතුන්ට ඉඩ නැසේ ඒ අතරේ ඔවුන් සිටිනා මෙදුරක් ඇත්නම් කවරේ බියවනු සලිතවනු හින හින හෙනු මගේ මිතුරේ අවිවේකය දාහය දුරු කරන්නට සිතක් පහන් බව මතු කර නිවන්නට නොටිනා කිසිත් පසුපස නොයන්නට හැම දේ කරමි හැම විට සතියෙන්ම සිට හැම සතහටම සිහියම පිහිටන් පිහිටක් වේවා දුක්ගිනි නිවි සත සිත සුවපත් වේවා නිස්සරණය බොහෝ කල්ලෝ වැජබේවා පැතුමක් බෝත් පැතු යම් බෝධියෙන් ගුරු හිමි සෙනසේවා ආ දුසාරිකා දැන් අපි එකෙන් අපේ ධර්ම සාකච්ඡාව સમાપ્ત කරනවා අපිට තියෙන විනාඩි 50ක විතර කාලයක් සක්මන් භාවනාව සඳහා නැවත ගෙඩිය ඇඬ වූ කල අපි එකතු වෙනවා පරියංක භාවනාවට. ඒ මතක් කිරීමත් එක්කම ධර්ම සාකච්ඡා නිමාව තටහන් කරනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.